ආයිබෝවන් අද අපේ ගැඹුරු විමසුමෙන් අපි අවධානය යොමු කරන්නේ බොහොම සුවිශේෂී දේශනාවකට ගෝසිංග සල්වනේදී සිදු වූ දෙයක් ගැන. ඔව් මේක මජ්ක්‍ධිම නිකායේ මූල ගෝසිංග සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ නාදිකා ගමේ ගිංජක අවසත කියන ගඩොලින් කරපු ආවාසය කියන කාලක තමයි මේක වෙන්නේ. ඒ කාලෙදි තමයි ආයෂ්මත් අනුරුද්ධ, ආයෂ්මත් නන්දිය, ආයෂ්මත් කිම්බිල කියන ස්වාමින් වහන්සේලා තුන්නම ගෝසිංග සල්වනයක භාවනානියෝගීව වැඩ ඉඳලා තියෙන්නේ. හරියටමයි. ඉතින් ඔය භාග්‍යවතුන් වහන්සේ සවස්වරුවක මේ හිමිවරුන්ව බලන්න වඩිනවා. එතකොට අර වනපාලකයා ඉන්නවනේ. ආ වනපාලකයා මුලින් පොඩි බාධාවක් කරන්න හදනවා නේද? ඔව් ඈ දකිනවා භාග්‍යතුන් වහන්සේ එනවා හිතනවා අනේ මේ ශාමණේයන් වහන්සලා නිස්කලංක ඉන්නේ මේ කෙනා ගිහින් බාධා කරයිද දන්නේ නැහැ කියලා. ඉතින් ශමණේයෝරි වනයේට අතුල් වෙන්න එපා කියලා කියනවා. එතකොට එතකොට තමයි ආයුෂ්මත් අනුරුද්ධ හාමුදුරුවෝ මේක දකින්නේ. උන්වහන්සේ වහාම ඇවිත් වනපාලකයාට කියනවා ඇවැත්නි වනපාලකයා භාග්‍යවතුන් වහන්සේව වළක්වන්න එපා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඔය වඩින්නේ කියලා. ආ එතකොට තමයි වනපාලකයාට තේරෙන්නේ. ඔව් ඉතින් වනපාලකයා ඊට පස්සේ ඉඩ දෙනවා. භාග්‍යවතුන් වහන්සේ වනයේට ඇතුල් වෙනවා. අර හාමුදුරු තුන්නම භාග්‍යවතුන් වහන්සේව දැකලා පිළිගන්න විදිහත් හරිම ලස්සනයි නේද? ඊටාම ගෞරවණීයයි දුරදීම වඩිනව දැකලා එක නමක් ඉක්මනට පාත්‍ර සිවුරු පිළිගන්නවා. අනිත් නමක් අසුණක් පනවනවා. අනිත් නම අනිත් නම පාදෝවණය කරන්න පෑන් වාදනයක් ලං කරනවා. පාපුටුවක් තබනවා, කඩමාල්ලක් තබනවා. හරිම සංවිධානාත්මක ඒ වගේම ගෞරවය. ඔව්. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අසුනේ වාඩි වෙලා පාදෝවණය කරගත්තට පස්සේ තමයි මේ සංවාදය ආරම්භ වෙන්නේ. මුලින්ම අහන්නේ සැප පහසුව ගැන නේද? ඔව් පින්වත්නි යෙපෙන්නට පහසුද? ශරීරයේ වෙහෙසට පත්න වී පවතිද? පිණ්ඩපාතය ලැබීමේදී අපහසුාවක් නැද්ද? වගේ දේවල් අහනවා. ඒවට හාමුදුරුවෝ කියන අපහසුව මෙයා යැපෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ අර ප්‍රධාන ප්‍රශ්නේ අහන්නේ. පින්වත්නි කොහොමද ඔබ වහන්සේලා මෙතරම් සමගියෙන් සතුටින් විවාද නැතිව කිරි සහ දිය වගේ එකට එකතු වෙලා එකිනෙකාට ප්‍රිය ඇසින් බලමින් ජීවත් වෙන්නේ කියලා. මෙන්න මේකට ලැබෙන උත්තරය තමයි හරිම ගැඹුරු. ආයුෂ්මත් අනුරුද්ධ හාමුදුරුව තමයි පිළිතුරු දෙන්නේ. ඔව් උන්වහන්සේ කියනවා ස්වාමිනී ඒ ගැන මට මෙහෙමයි හිතෙන්නේ. අනේ මේ වගේ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා එක්ක එකට වාසය කරන්න ලැබීම මගේ ලාභයක් මට ලැබුණ දෙයක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අනිත් අය ගැන ලොකු අගය කිරීමක් තියෙනවා. හරියටම. ඒ නිසා මේ ආයුෂ්මත්තුන් වහන්සේලා කෙරෙහි මම උන්වහන්සේලා ඉදිරියේදී වගේම නැතිතනදිත් මෛත්‍රී සහගත කාය කර්මයෙන් ඒ කියන්නේ කයින් කරන දේවල් මෛත්‍රී සහගත වචීකාර්මෙන් වචනෙන් ඒ වගේම මෛත්‍රී සහගත මනෝකාර්මෙන් යුක්තවයි කටයුතු කරන්නේ. ඉදිරියේ වගේම නැති තැනත් කියනක විශේෂයි නේද? අනිවාර්යෙන්ම. එතන තමයි අවංකකම තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ තවදුරටත් කියනවා මට මෙහෙව හිතෙනවා මම මගේ හිත අයින් කරලා මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත් අනුවම පවතින්නම් හොඳයි කියලා. තමන්ගේ කැමැත්ත පැත්තකින් තියලා අනිත් අයගේ හිතට අනුව හැඩගැහෙනවා. ඕ ඉතින් ස්වාමිනී මම මගේ හිත අයින් කරලා මේ ආයුෂ්මතුන්ගේ හිත අනුවම පවතිනවා. ස්වාමිනී අපේ ශරීර නම් නාන ප්‍රකාරයි. ඒත් සිත් නම් එකක් වගේ මට හැංගෙන්නේ. හරිම පුදුමයි. අනිත් හාමුදුරුවෝ දෙන්නත් මේකට එකඟ වෙනව නේද? ඔව් භාග්‍යවතුන් වහන්සේ නන්දිය හාමුදුරුවන් ගෙනුත් කිම්බිල හාමුදුරුවන් ගෙනුත් අහනවා. උන්වහන්සලා දෙන්නමත් කියනවා ඒ විදියටමයි ස්වාමිනී මමත් මගේ හිත අයින් කරලා අනිත් ආයුෂ්මතුන්ගේ හිතේ හැටියට කටයුතු කරනවා. අපේ ශරීර වෙනස් වුණත් සිත් එකක් වගේයි කියලා. සාදු සාදු. ඒක තමයි සමගිය රහස. අන්‍යොන්‍ය ගෞරවය, මෛත්‍රිය, අනුගත ඒක තමයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සාදු සාදු කියලා අනුමෝදන් වෙලා ඊළඟ ප්‍රශ්නය අහනවා. ඒ මොකද්ද? පින්නත්නි ඔබ වහන්සේලා ওই විදිහට සමගියම ඉන්නවා වගේම අප්‍රමාදීව කෙලස් තවන වීරයෙන් යුක්තව නිවන පිණිස කැප වෙලා ඉන්නවද කියලා අහනවා. ආ ඒ කියන්නේ සමගිය විතරක්මදි වීරියත් ඕන කියන එක. ඔව් නිවන් මාගේ යන්න නම් වීරිය අත්‍යවශ්‍යයිනේ. ඉතින් ඒකටත් හාමුදුරුවෝ එසේය ස්වාමිනී අපි අප්‍රමාදීව වීරියෙන් යුක්තව කටයුතු කරනවා කියලා පිළිතුරු දෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා කොහොමද ඔබ වහන්සේලා මේ වීරිය පවත්වගෙන යන්නේ කියලා? මෙන්න මේකත් හරිම ප්‍රායෝගිකයි. අනුරුද්ධ හාමුදුරුව විස්තර කරනවා. ස්වාමිනී අපි අතරින් කවුරු හරි පිණ්ඩපාතේ ගිහින් ගමෙන් මුලින්ම ආවොත් උන්වහන්සේ අසුන් පනවනවා, වලන් දන්න පෑන් පරිහරණය කරන්න පෑන් පිළිල කරලා තබනවා. අර ඉන්දුල් දාන භාජනය තියලා ඒක හොදලා පැත්තකින් තියනවා. ඒ කියන්නේ පස්සේ එන අයට පහසුවක් වෙන්න ඔක්කොම ලෑස්ති කරනවා. හරියටම. කවුරු හරි පස්සේ ආවොත් ඉතිරි වෙලා තියෙන ධාන්‍ය කැමතිනම් බලන්දනවා. අකමැතිනම් ඒක තනකොළ ලැබි තැනක හරි පණුවන් නැති වතුරක හරි ගිල්ලවනවා. ඊට පස්සේ උන්වහන්සේ අසුන් හකුලනවා, පෑන් භාජන කරනවා, ඉඳුල් භාජනයේ හොදලා තියෙනවා. දානශාලාව සම්මාර්ජනය කරනවා කියන්නේ අතුගාලා පිරිසිදු කරන කිසිම වැඩක් අතපසු කරන්නේ නැහැ. නැහැ. කවුරු හරි වලණ්ඩන්න පෑන් පරිහරණය කරන්න පෑන් භාජන හිස් වෙලා තියෙනවා දැක්කොත් ඒක පුරවලා තියෙනවා. පුරවන්න බැරි නම් අතින්සන් කරලා අනිත් කෙනාට කියන අපි දෙන්නම එකතු වෙලා මේක උස්සමු කියලා. ඒ කියන්නේ කතා බහක් නැතුවම වැඩ සිද්ධ වෙනවා. ඔව්. හැබැයි අපි ඒ කාරණේ නිසා දෙවෙනි වතාවට කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම නිශ්ශබ්දව සහයෝගයෙන් වැඩ කරනවා. නමුත් ස්වාමීනි අපි හැම පස් දවසකට වරක්ම මුළු රාත්‍රිය පුරාම ධර්ම සාකච්ඡාව යෙදෙනවා. ආ දෛනික නිශ්ශබ්දතාවය වගේම ගැඹුරු ධර්ම සාකච්ඡාවක් තියෙනවා. ඒක තමයි මේක තමයි ඒ අප්‍රමාදී වීරවන්ත ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. එතනින් තමයි දැන් තවත් ගැඹුරට යන්නේ. ධාන සමාපatti ගැන විමසීම. ඔව් භාග්‍යවතුන් වහන්සේ අහනවා පිණුවත්නි ඔය විදිහට සමගියෙන් අප්‍රමාදීව වීරියෙන් ඉන්න ඔබට උත්තරී මනුස්ස ධර්මයක්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්ය ස්වභාවය ඉක්මවපු විශේෂිත ඥාන දර්ශනයක්, සැප විහරණයක් ලැබිලා තියෙනවද කියලා? මේක හරිම වැදගත් ප්‍රශ්නයක්. ප්‍රතිපත්ති ප්‍රතිඵල ගෙන ආරන්නේ. අනුරුද්ධ හාමුදුරුවෝ තමයි ඒකටත් උත්තර දෙන්නේ. එසේය ස්වාමිනී අපි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක සහිත, ਵਿਚාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපේ තියෙන පළවෙනි ධානය. පළවෙනි ධානය. ලබාගෙන වාසය කරනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමිනී විතර්ක ਵਿਚාර සංසිඳීමෙන් හිතේ පැහැදීම ඇති කරන, සිතේ එකඟ බව ඇති කරන විතර්ක රහිත, ਵਿਚාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය තියෙන දෙවනි ධානය. ධානය. දෙවෙනි ධානය. ඒකත් අපි ලබාගෙන වාසය කරනවා. ක්‍රමානුකූලව ඉහළට යනවා. ඔව්. ප්‍රීතියෙන් වෙන්වීම නිසා උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් සහ නුවණින් යුක්තව කයින් සැපයක් විඳිමින් ආර්යයන් වහන්සේලා උපේක්ෂකයි සිහිය ඇති කෙනයි සැප විහරණ ඇත්තෙක් කියන තුන්වෙනි ධානයත් තුන්වෙනි ධානය අපි ලබාගෙන වාසය කරනවා. හතරවෙනි එක සැපයත් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කරලා කලින්ම සොම්නස් දොම්නස් දෙක නැති කරලා දුක් සැප රහිත උපේක්ෂාව නිසා පිරිසිදුණු සිහිය තියෙන හතරවෙනි ධානය හතරවෙනි ධානය තත් අපි ලබාගෙන වාසය කරනවා ස්වාමීනි මේ රූපාවචර ධාන හතරම ලබාගෙන එතනින් එහාට එතනිනුත් එහාට යනවා ස්වාමිනී මේ විදිහට හිත ඒකාංග වෙලා පිරිසිදු වෙලා කෙලෙස් රහිත වෙලා මෘදු වෙලා කර්මඤ්‍ය වෙලා ස්ථිරත්වයටපත් වෙලා තියෙනකොට අපි ආකාසානංචයතන සමාපත්තිය අරූපාවචර සමාපත්තිය වලට එන්නේ අනන්ත ආකාශය ආරමුණු කරන එක ඒක සම්පූර්ණයෙන්ම ඉක්මවලා විඥානය අනන්තයි කියලා විඥානංචයතන සමාපත්තිය අනන්ත විඥානය. එකත් සම්පූර්ණයෙන්ම ඉක්මවලා කිසිම දෙයක් නෑ කියලා ආකින්චඤ්ඤායතන සමාපත්තිය. කිසිවක් නැති බව. ඒකත් සම්පූර්ණයෙන්ම ඉක්මවලා සංඥාවක් ඇතිය කීමත් නැහැ නැතේ කීමත් නැහැ කියන නීව සංඥානා සංඥායතන සමාපත්තිය. හරිම සියුම් තත්ත්වයක්. අපි ලබාගෙන වාසය කරනවා ස්වාමිනි. මේ සමාපත්තිය ඔක්කොම ලබාගෙන. එතනිනුත් එහාට යනවා. උන්වහන්සේ කියනවා ස්වාමිනි අපි නීව සංඥානා සංඥායතනයත් සම්පූර්ණයෙන්ම ඉක්මවලා සංඥා වේදයිත නිරෝධය කියන නිරෝධ සමාපත්තියට. නිරෝධ සමාපත්තිය. ඒ කියන්නේ සිතේ සියලු ක්‍රියාකාරකම් වේදනා සංඥා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන අවස්ථාව. ඔව්. ඒ සමාපත්තියටපත් වෙලා ඒ නැගිට්ටට පස්සේ ප්‍රඥාවෙන් දැකලා සියලු ආශ්‍රවයන්, ඒ කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. කෙලස් මුල්. ඔව්. සියලු කෙලස් සහ මුලින්ම ක්ෂය කරලා අරහත් භාවයටපත් වෙලා වාසය කරනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා බවට පත් වෙලා. ඔව්. මේක තමයි උන්වහන්සේලා ලබාගත් ඉහළම අධ්‍යාත්මික දියුණුව. භාගවතුන් වහන්සේ මේකට මොකද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ හාවිදුරුවන්ට කියවා සාදු සාදු අනුරුද්ධ ඔయిత වඩා උතුම් මීට වඩා ප්‍රණීත වූ සැප විහරණයක් සැප වාසයක් නම් තවත් නැහැ කියලා ඊටත් අනුමත කරනවා ඉහළම තත්සේ එකයි කියලා තහවුරු කරනවා. ඔව්. ඉතින් මේ දේශනාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ තෙරුන් වහන්සේලාට අනුශාසනා කරලා ආපහු වඩිනවා. එතකොට අර අනිත් හාමුදුරුවෝ දෙන්න මොකද අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් අහරව නේද? ඔව් භාග්‍යවතුන් වහන්සේ වැඩියට පස්සේ නන්දිය හා කිම්බිල හාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් අහනවා "ඇවැත්නි අනුරුද්ධ අපි මේ සමාපatti ලැබුවා රහත් වුණා කියලා ඔබ වහන්සේට කිව්වේ නෑ නේද?" එතකොට භාග්‍යවතුන් වහන්සේ ඇහුවාම ඔබ වහන්සේ අපේ සිත් ගැන කිව්වේ කොහොමද කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. අනුරුද්ධ හාමුදුරුවන්ට කියනවා ආයුෂ්මතුනි මම භාග්‍යමතුන් වහන්සේට එහෙම කිව්වේ නෑ. නමුත් මම මගේ සිතින් ඔබ වහන්සේලාගේ සිත් දැනගත්තා මේ ආයුෂ්මතුන් වහන්සේලා මේ මේ සමාපatti ලබාගෙන ඉන්නේ කියලා. ඒ වගේම දෙවිවරුත් ඇවිත් මට කිව්වා ස්වාමිනි මේ ආයුෂ්මතුන් වහන්සේලා මේ මේ තත්ත්වයන්ටපත් වෙලා කියලා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ඇසුවිට මම මේ කරුණුත් එක්ක පිළිතුරු දුන්නේ. ඒ කියන්නේ අනුරුද්ධ හාමුදුරුවන්ට අභිඥාලාභී හැකියාවන් තිබිලා තියෙනවා. අනුන්ගේ සිද්ද කිනා. ඔව් ಪರಿචිත්ත විජානන ඥානය ඒ වගේම දිබ්බ චක්කු දිබ්බ සෝත වගේ දේවල් මේ සිදුවීමත් එක්ක දෙවියන් අතරත් ලොකු කතාබහක් ඇති වෙනව නේද? අනිවාර්යයෙන්ම දීඝප්‍රජන කියලා යක්ෂ සේනාපති කෙනෙක් එයා දිව්‍ය රාජෙක් වගේ භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්නනවා. ඇවිත් කියනවා ස්වාමිනී මේ වජ්ජීන්ට වජීරට වැසියන්ට හරිම ලාභයක්. භාග්‍යවතුන් වහන්සේත් මේ රටේ වැඩ ඉන්නවා. මේ වගේ උතුම් රහතන් වහන්සේලා තුන්නමකුත් මේ ගෝසිංග සල්වනයේ වැඩ ඉන්නවා කියලා. හ්ම්. ඒ ප්‍රීතිය ප්‍රකාශ කරනවා. ඔව් භාග්‍යවතුන් වහන්සේ ඒක අහගෙන ඉන්නවා ඊට පස්සේ කියනවා ඒ දීඝපරජන යක්ෂයාගේ වචන ඇහිලා භූමියේ ඉන්න දෙවිවරු භූමාට දෙවිවරු ඔව් පින්වත්නි වජ්ජීන්ට ලාභයක් භාග්‍යවතුන් වහන්සේත් මේ රහතන් වහන්සේලා තුන්නමත් වැඩ ඉන්නවා කියලා සතුගහඬ පතුරවනවා ඒක අහලා චතුමහරජික දෙවිවරු තාවතින්ස යාම තුසිත නිම්මානරති පරිනිම්මිත වසවත්ති දෙවිවරු අන්තිමට බ්‍රහ්ම ලෝකය දක්වාම මුළු දේවලෝකේ පුරාම මුළු දේවලෝකේ පුරාම ඒ මොහොතේම මේ ක්‍රීති ഘോഷාව පැතිරෙනවා මේ හාමුදුරු තුන්නම සහ බුදුරජාණන් වහන්සේ නිසා හරිම ආශ්චර්යවත් සිදුවීමක් අවසානයේ භාග්‍යවතුන් වහන්සේත් මේ මේ අනුරුද්ධ නන්දිය කිම්බිල කියන තෙරුන් වහන්සේලා ගැන නැවතත් වර්ණනා කරනවා කියනවා යම් කෙනෙක් මේ අනුරුද්ධ නන්දිය කිම්බිල කියන කුලපුත්‍රයන් ගැන හිත පහදවාගෙන සිහිපත් කරනවා නම් ඒක ඒ අයට විතරක් නෙවෙයි ඒ අයගේ පවුල්වලට, කුලවලට, ගම්වලට, නියම් ගම්වලට, නගරවලට, ජනපදවලට විවිධ සමාජ තලවල ඉන්න අයට, ඒ මුළු දෙව් මිනිස් ලෝකයාටම බොහෝ කාලයක් හිතසුව පිණිස යහපත පිණිස පවතිනවා කියලා. ඒක ඒ අයට විතරක් නෙමෙයි. ඒ අයගේ පවුල්වලට, කුලවලට, ගම්වලට, නියම් ගම්වලට, නගරවලට, ජනපදවලට විවිධ සමාජ තලවල ඉන්න අයට. ඒ කියන්නේ මුළු දෙව් මිනිස් ලෝකයාටම බොහෝ කාලයක් හිතසුව පිණිස යහපත පිණිස විශ්වාස පවතිනවා කියලා. ඒ කියන්නේ උතුම් ගුණ ඇති අයව සිහිපත් කිරීම පවා ලොකු ආශිර්වාදයක්. හරියටම. උන්වහන්සේලාගේ ඒ උතුම් ප්‍රතිපත්තිය, ඒ ජීවන ක්‍රමය බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලෝකයට අනුකම්පාව පිණිස පවතිනවා කියලා අවධාරණය කරනවා. ඉතින් මේ ගෝසිංග සල්වනයේ දේශනාවෙන් අපට ඉස්මතු වෙන්නේ මෛත්‍රිය සහ අනුකම්පාව මත පදනම් වුණු සමගිය කොච්චර ශක්තිමත්ද ඒ වගේම ඒ සමගියත් එක්ක එකතු වුණු නොපසුබට වීරිය තුලින් කොයිතරම් ගැඹුරු සමාධියකට විමුක්තියකට යන්න පුරුවන්ද කියන කාරණය. ඇත්තම. ඒ වගේම ඒ වගේ උතුම් ප්‍රතිපත්ති අනුගමනය කරන අය මුළු ලෝකයටම කොයිතරම් ආශිර්වාදයක් වෙනවද කියන එකත් පැහැදිලි වෙනවා. ඔව්. අපිට අවසාන වශයෙන් කල්පනා කරන්න ඉතුරු වෙන්නේ මේ දේශනාවේ විස්තර වෙන අර ආදර්ශමත් සමගිය, වීරිය, අන්‍යෝන්‍ය ගෞරවය සිහියෙන් යුක්ත ප්‍රායෝගික ජීවන පිළිවෙත. පැවිදි ජීවිතයට විතරක් සීමා නොවි යම්තාක් දුරකට හරි අපේ එදිනෙදා ගිහි ජීවිතවලට අපේ පවුල්වලට වැඩපුලවලට ගලපා ගන්න පිළුම් ක්‍රම මොනවද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න. ඒක තමයි වැදගත්ම පණිවිඩය වෙන්න ඇති. ඒ කියන්නේ මෙනෙහි කිරීම වටිනවා.